උදාර පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම. එවැනි උදාර පින්කමක් සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ අරමුණු කීපයක් ඉෂ්ට සිද්ධ කරගන්න. පාස්‍ය දෙක හතර මාකොළ උතුර මාකොළ පදිංචි ස්ටැන්ඩ් වීරසිංහ සහ ප්‍රාන්සේ පැරිස් නුවර පදිංචි සම්සනුපාලි වීරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ ශ්‍රේෂ්ඨතම පින්කමට දායකත්වය ගත්තී. ප්‍රාර්ථනා අරමුණු කේවි සුමනාවති යන අය වසරකට පෙර පරිලෝසපත් වන්නට යෙදුන ආදරණීය මෑණියන් විශිඩෝ වීරසිංහ ආදරණීය පියාණන් පියදාස හේවා විතාන ආදරණීය මාමණ්ඩි ඇඩ්ලින් හෙට්ටිආරච්චි ආදරණීය නන්දම්මා සුමිත් හේරංචි කළුආරච්චි ආදරණීය සොහයුරා ඒ පරිලෝසපත් සියලු දෙනාට ඥාති සංග්‍රහයක් වශයෙන් උත් සෙත් ප්‍රාර්ථනා කරන හේතු සඳහන් මේ ගියාක්චි අයගලුන් ගේ ජීවත්ව සිටින සියලු දෙනාට පැමිණ සිටින සියලු දෙනාට ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ අරමුණු ඒ විසුද්ධි මාර්ගය තුලින් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ සසරින් නිවනට. ඇයි? සසර අපි දැන් ගෙව්වා ගොඩක්. ඒක එක භවයක් දෙකක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් නෙමෙයි අනන්ත අප්‍රමාණ අපි භව පව කරගෙන ඇවිල්ලා අපි අද ඇවිල්ලා ඉන්නවා නිවැරදි භවයකට ඒ මනුස්ස ආත්ම භාවයක් අපි නැවතත් ලබා ගත්තා ඒ ලබාගත් මනුස්සාත්ම භාවය බුදු ශාසනයක් පවතින කාලයක් බුදු කෙනෙක්ගේ ශාසනයක් ලෝකේ පවතින කාලයක් මනුස්සාත්ම භාවයක් ලබා ගත්තා දෙවෙනි කාරණේ අනෙක් කාරණේ තමයි ඒ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නිවැරදිව දේශනා කරන. ඒක ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අති විශේෂ වරප්‍රසාද හතරක් තියෙනවා නැත්තම්. සම්බුද්ධ ශාසනයක් ලෝකේ පවතින. manussාත්ම භාවයක් ලැබලා තිනවා. ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. කියන දේ තේරෙනවා. හොඳටම ප්‍රමාණවත්. හොඳටම ඇති. අති විශේෂ වරප්‍රසාද හතරක්. ආමුදුරන්ට නම් පහක් තියෙනවා. පැවිදි බව තියෙනවා. ඒක ඉතා පහසුයි. ගිහියන්ට ටිකක් අමාරුයි. ගිහි ජීවිතය ගත කරන ගමන් මේ සංසාර දුකෙන් එතර වීම දුෂ්කර කාර්යයක්. පැවිදි භවයකට පහසු කාර්යයක්. කොහොම වුණත් අධිගමයක් ලබන්නට මාර්ගඵලයක් ලබන්නට ජී පැවිදි කියලා වෙනසක් නැහැ. ඒක පැවිද්දන්ට සමහර අවස්ථාවල බැරි වුණත් ඊට කලින් ගිහියන්ට පුළුවන්කම තියෙනවා. එදත් සම්බුද්ධ ශාසනය තුළ එහෙම සිද්ධ වුණා. ඒ නිසා දේශනා කරන ධර්මය හොඳට අහලා හොඳට සිතේ ධාරණය කරගෙන ඒක නිතරම ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලේ ඒ විසුද්ධි මාර්ග දෙකක් අපි පසුගිය ධර්මදේශනා තුළින් පැහැදිලි කරා. සීල විසුද්ධි පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ධර්මදේශනා තුළින්. ඒ වගේම චිත්ත විසුද්ධියත් පැහැදිලි කරා. ඒක ඉදිරි දේශනවලදී අත්තන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ සූදානම් වෙන්න දික්ටි විසුද්ධි සඳහා. මොකද සුද්ධ වීමේ හතයි කියන්නේ. පිළිවෙල හතයි. සීලෙන් සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. සිතෙන් සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධි. සිතත් වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. දික්ටි විසුද්ධි. දික්ටි කියන්නේ දකිනවා. ඒක දෙකක් තියෙනවා සම්මාදිට්ඨි මිත්‍යාදිට්ඨි. තනි වචනයෙන් කතා කරා දිට්ඨි කියලා ඒ කතා කරන්නේ අකුසල් දෙන. සම්මාදිට්ඨි ගැන කතා කළොත් ඒ තමයි නිවැරදි. යහපත් දැක්ම, නිවැරදි දැක්ම. කාංකා විතරණ විසුද්ධි සැකය සහ මුලින් අයින් වෙනවා. පිරිසිදු වෙනවා සැකයක් නෑ අවිශ්වාසයෙන්. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි මග නොමග නිවැරදිව තෝරාගෙන නොමග යන්නේ නැතුව හරි නිසි මගට වැටෙනවා. ඒකට කියනවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. මග්ග නොමග්ග නුවණින් දකින්නට කියනවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊගාට කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා පිළිවෙත. ප්‍රතිපදා නුවණ ඥාන නුවණ දර්ශනය දකින්න. එහෙනම් මේ පිළිවෙල නිවැරදිව ඒ ප්‍රතිපදාව දකිනවා එතන තියෙනවා නව මහා විදර්ශනා කියලා ඥාන නමය ඒ පස්සේ තියෙනවා ඥාන දර්ශන විසුද්ධි නුවණින් දර්ශනය පිරිසිදු වෙනවා එතනින් එහාට කරන්න දෙයක් නැහැ සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත් සතර මාර්ග සතර ඵල අපි තාම ලැබුවේ නැහැ ඒ නිසාදත් වාඩි වෙලා බණහන්ට සිද්ධ වෙනවා අඩුම වශයෙන් මේ භවයේ චුල්ල සෝතාපන්නවත් වුණොත් හය දවස් බණ කියන්න ඕනෙත් නෑ. හත් දවස් දානෙ ඕනෙත් නෑ. තුන් මාසෙ බණ ඕනෙත් නෑ. තුන් මාසෙ දානෙ ඕනෙත් නෑ. තේරෙනවද? ඒක තමන් අවබෝධ කරගන්න ධර්මතාවයක්. සහතික දෙන්න බෑ කාටවත්. තමන් දන්නවා තමන් ඉන්නේ කොතනද කියලා. ඒ අවබෝධය තුළ තමන් ලබා ගන්න අවබෝධය තුල තමන් දන්නවා පැහැදිලිවම දන්නවා විතරක් නෙමෙයි තමන් දකිනවා පැහැදිලිවම කොතනද ඉන්නේ කියලා. ඒ අනුව ඕන්න ඥාතින්ට හිතවතුන්ට කියලා යන්න පුළුවන් මම මරුණට පස්සේ දානයක් අවශ්‍ය නැහැ. දානයක් අවශ්‍ය වෙන්නේ මේ පින් දෙන්න අවශ්‍ය වෙන්නේ එතනින් මෙහා ඉන්නයි. එයි එයාලට සසර ගමනක් තියෙනවා. කියලා ඥාති പ്രേත ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. පරදස්ස උපචීවි කියන ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. ඒ ආත්ම දෙක තුල, ඒ භව දෙක තුල ප්‍රතිසන්දි ගන්නට පින් දෙන්න පුළුවන්. අනිත් පැයට පින් දෙන්න බෑ. නිරය අස්ථානයක්. ස්ථානයක් නෙමෙයි පින් ගන්න. දිව්‍ය ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බෑ. රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බෑ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. මනුස්ස ලෝකයක් අස්ථානයක්. මේ ඥාති සියලු දෙනා නැවත මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි අරගෙන නම් අපි කොහොමද යසන්ට පින්දින්නේ? එයාලා මනුස්සාත්ම භාවයේ භුක්ති විඳිනවා. එහෙනම් මේ පින කියන එක තම තමන්ගේ සිත් තුළ උපදවාගත යුතු ධර්මයක්. මේ ධිට්ඨි විසුද්ධිය තුළින් ඒ සතුට උපදවා ගන්න පුළුවන්. පින කිව්වේ සතුටට. පදයන් පුනාසීති පුඤ්ඤං පුඤ්ඤාති සුඛං සේතං අදි වචනා සැපයට කියන තවත් වචනයක් පින කියන්නේ හදයන් පුනාසීති පුඤ්ඤං හදවතේ පිනා යාමද පින කියලා කියනවා එහෙනම් සතුට තමයි ඇති කරගන්න ඕනේ ඒ සතුට ඇති කරගන්නේ අපි නිවැරදි ධර්මයක් ශ්‍රවණය කළා ඒක සත්‍යයක් ඒ සත්‍ය උදාහම අපිට දැන් තේරෙනවා අපිට වැටහෙනවා ඒ තුල ලබන සතුට පරලොව ගියට දෙන්න පුළුවන්. වෙන කිසි දෙයක් පරලොව ගියට දෙන්න බෑ. එහෙනම් දික්ටි කියන්නේ දකිනවා විසුද්ධි වඩාත්ම පිරිසිදු. දැකීම වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒ සඳහා කරුණු 201ක් කියන්න වෙනවා. ඉතින් මේ පැයක් තුළ කරුණු 201ක් කියන්න බෑ. අපි වරින් වර 201ම එකින් එක විස්තර කරනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව අහලා එතනින් නවතින්නේ නැතුව මේකේ මුල් ධර්ම දේශනා ටිකක් ශ්‍රවණය කරන්න ඉදිරියේදී ඇති වෙන සියලුම ධර්ම දේශනා මේ ප්‍රචාරය වෙන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කළොත් ඔයත්න්ට ඔය කියපු සප්තවිසුද්ධීන් හතක් තියෙනවා පිරිසිදු වීම. ඒ හතෙන් පිරිසිදු වෙලා ආයේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර වෙලා යන්න පුළුවන්. සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම අපි නවත්තනවා. නවත්තන්න බැරි වෙච්ච නිසා නැවතත් ආවා. පෙර භවයේ නැවැත්තුවා නම් අද බනහන්නේ. එහෙනම් අදහන බන මේ භවයේත් අපි නවත්ත ගත්තේ නැත්තම් ඊගා භවෙත් බනහන්ට වෙනවා. තව කොච්චර බනහන්ට වෙයිද? බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ අපි දීර්ඝ කාලයකට පස්සේ. ඒ වාසනාව අපිට උරුම වෙලා තියෙනවා. එහෙනම් දැකීම පිරිසිදු කරන්නට නම් කරුණු 201ක් විස්තර කරන්නට වෙනවා. ඒ කරුණු 201 සංක්ෂිප්ත කරලා ගත්තාම තියෙන්නේ කරුණු දෙකයි. නාමච රූපංච. නාමයයි රූපයයි. නාම කිව්වා සිත හා සිතුවිලි වලට. රූප කිව්වා සතර මහා භූතයන්ට. සතර කිව්වේ හතරට මහා භූත. භූත කියන්නේ අදෘශ්‍යමානයි. භූතයෝ දකින්නේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හතරටත් භූත කියන වචනේ පාවිච්චි කරනවා. ඇයි? වෙන්නේ නැහැ. එහෙනම් මම එකින් එක විස්තර කරනවා හොඳට අහන්න. මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙනවා ශක්තියන් හතරක්. ඒ තමයි තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. අපේ ශරීරයේ ඔය හතරම තියෙනවා. ඒක අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා 20ක් මේ පැත්තට දාන්න. තදගතියට පටවිධාසුවට අයිති 20ක්. කේසා ලෝමා නකා දන්තා සචෝ මංසන්නහාර අට්ටි අට්ටි මිච්ඡා වක්ඛං හදයන් අන්‍ය ආදී වශයෙන් 20ක් තියෙනවා. කෙස්ලම්නිය දත්සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව වෙනහල්ල පපු මස හෘදය බොක්කු බඩවැල් පිත්තාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ තියෙනවා. ඒ විස්ස තදගති තදගති කියලා අයින් කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේක ඉදිරියේදී අපි ගන්නවා මේ දැන්ට මේක අපි තදගතිය හැටියට අයින් කරාට මේ සෑම එකම හතරම තියෙනවා. මේ අවබෝධයේ පහසුව පිණිසයි අපි මේ හතර මේ විස්ස මේ තද ගතිය හැටියට පෙන්වන්නේ. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සරව, පිට, මේදතෙල, උරුම තෙල්, සඳ මිදුළු මුත්‍රා කියලා තියෙනවා 12. ඒක දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය. තියෙනවනේ ශරීරේ. ශරීරය උණුසුම් කරන උණුසුමක් තියෙනවා. අස්සක 98.4 කුෂ්ණත්වයක් ශරීරයේ තියෙනවා. ඒක වැඩි වුණා වුණා. අඩු වුණත් හොඳ නැහැ. ඒ උෂ්ණත්වයෙන් තමයි මේ සියල්ල දවන්නේ, තවන්නේ, පුච්චන්නේ, කෙස් ටික ඉදවන්නේ, හැම රැලි කරන්නේ, ඇස් පෙනීම අඩු කරන්නේ, කන් ඇහිීම අඩු කරන්නේ, කොන්ද කුඩු කරන්නේ. ඔය උණුසුම තියෙනවද? වායුවක් තියෙනවා. ශරීරේ පුරාම හැසිරෙන වායුවක් තියෙනවා. උඩට එන වායුවක් තියෙනවා. පහළට බහින වායුවක් තියෙනවා. ඒ කොටස් අතරේ සැරිසරන වායුවක් තියෙනවා. ශරීරය පුරාම ගමන් කරන වායුවක් තියෙනවා. හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා. අධ්‍යාත්මික බාහිර ওই දෙකම එකයි. පදගති අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා. ගියරගති අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා. උණුසුම අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා. වායුවත් අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා. තියෙනවද? දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානයක්. අපි මේක කොච්චර කිව්වත් ඔයත් අහනවා, ඔයත්ට දැනෙනවා, ඒ දැනීම අනුමාන ඥානයක්. ඒක තුලින් නිවන් දකින්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කියන්නේ හොඳටම විශ්වාසයි. ඒක කොහොමද ගත්තේ? දැකලා. උදාහරණයක් කිව්වොත් යම් පුච්චලේ අර උසාවියට එහෙම ගෙනියනකොට රෙදි වලින් ආවරණය කරලා අරන් යනවා. නේ හඳුනා ගැනීම පෙරට්ටු කියලා තියෙනවා. ඒ අරන් යනකොට අපිට ඒ පුච්චල අඳුර ගන්න බෑ. එතකොට Tamanට යම් කරදරයක් කරපු පුච්චල මෙතන ඉන්නවද කියලා බලන්න කියනවා. එතකොට දැක්කොත් අඳුරන්න පුළුවන්ද? පුළුවන්. නොදැක ඉන්න තාක්කල් අඳුරගන්න බෑ. අන්න ප්‍රත්‍යක්ෂයි. ආ මෙයා තමයි. එතනදි පෙන්වනවා. අන්න ඒ වගේ තමයි. ඒකට ප්‍රත්‍යක්ෂ ඥානය තුල තමයි අවබෝධය එන්නේ. දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානයක්. තව උදාහරණයක් කිව්වොත් බුද්ධ ගයාවට ගිහිල්ලා නැත්නම් යම් කෙනෙක් ගිය කෙනෙක් ඇවිල්ලා ඒක විස්තර කිව්වට එයාට පැහැදිලි ස්වභාවයක් එන්නේ නැහැ. එයාත් කවදා හරි බුද්ධ ගයාවට ගියොත් අන්න පැහැදිලි එයාට. හරි. මෙතන තමයි බුද්ධ ගයාව කියන්නේ. අන්න ඒ වගේ තමයි. ඒතර අනුමාන ඥානෙ නෙමෙයි ඕනේ ප්‍රත්‍යක්ෂ ඥානය. එහෙනම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න නම් අපි මේක දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න ඕනේ මේ කොටස් ටික. ඒතර කොටස් ටික දැක්කහම දැන් අයිති කාටද? සතරමහා භූත. ඒතර අපේ ශරීරයේ මේ කොටස් හතරම තියෙනවා නේද? හොඳයි. ඒතර ඒ විදිහට වෙන් කරන්නේ වෙන් කරන්නේ නුවණින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් ඔය සියලු දෙනාටම නිවන් දකින්නද ඕනේ. ඒක නේද? ඔව්. රූපස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. රූපස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. වේදනා ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංඥා ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංඥා ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංස්කාර ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංස්කාර ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. විඥාන ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. විඥාන ස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. නිවන් දකින්න සුදුසුකම් කීයක් ඕනද? පහයි. දැන් කීයක් තියෙනවද? සුදුසුකම් තියෙන කෙනෙකුටපත් වීම හම්බ වෙනවා. අපි අධ්‍යාපනය ලැබලා ඉගෙනගෙන අපි සහතිකපත් ටිකක් ළඟ තියාගෙන ඉන්නවා. ඒ සහතිකපත් වල මොනවද තියෙන්නේ? සුදුසුකම්. එතකොට මේ සුදුසුකම් අනුව යම් ආයතනයක පුරප්පාඩුවක් දාලා තියෙනවා. ඒ පුරප්පාඩුව රැකියාව සඳහා. එතකොට ඒකට තමන්ගේ අතේ තියෙන මේ සහතිකපත් වලත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ඒක ලබා ගන්න පුළුවන් සුදුසු යාට. එතකොට එයා යනවා ඒකේ විභාගෙට, ඉන්ටර්විව් එකට. ගියාම එයාගේ මොනවද ඉල්ලන්නේ? සුදුසුකම් පිළිබඳව සහතික ටික ඉල්ලනවා. ඒතර සුදුසුකම් හොඳටම තියෙනවා සහතික ටික දෙනවා. පරීක්ෂා කරලා බලලා එයාට පත් වීම හම්බ වෙනවද? හම්බ වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපට නිවන කියන පත්වීම හම්බුන්නේ නැත්තේ නෑ උත්තරේ තියෙන එක. තියෙනා නේද උත්තරේ. ඒකක්පත් වීමක්. එහෙනම් මේපත් වීම අපිට ලැබුණ නැත්තේ ඇයි? අර සුදුසුකම් පහ අපි සම්පූර්ණ කරලා ඉතින් දැන් සම්පූර්ණ කරමු කෙටවට ඉවරයි. මෙච්චර කාලයක් මේ සුදුසුකම් අපි සම්පූර්ණ කළේ නැහැ. එහෙනම් අපි දැන් ඉඳලවත් අපි මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තොත් පත් වීම හම්බ වෙයිද? හම්බ වෙනවා. බෙදලා වෙන් කළා නොබලන තාක්කල් නිවන් දකින්න බෑ. තේරෙනවද? එහෙනම් සුදුසුකම් කීයද තියෙන්නේ? පහයි. ගොඩක් නෑ බය වෙන්න එපා ගොඩක් නෑ. පහයි නේ. එහෙනම් එතකොට මේ ශරීරයේ දැන් මේ තද ගතිය, දීර්ඝ ගතිය, උස්නේ වාතය කියන එක පැහැදිලිවම තියෙනවා. හොඳයි. දැන් අපි දන්නවා කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට කියන ඒවා අතිශය පිළිකුල් දුර්ගන්ධය. දොස්තර මහත්තයා ගිහින් කියන්න කොයි ටික අයින් කරන්න කියලා. අනේ ડોක්ටර් මේක හරි පිළිකුල් මේක මට තරහා ගන්න බෑ මේක හරි ගඳයි මේක පිළිකුල් මේක දුර්ගන්ධයෙන් යුක්තයි මේක කවුරුවත් ප්‍රිය කරන්නේත් නෑ අනේ ડોක්ටර් මේක මගේ ශරීරේ මේ ටික අයින් කරන්න කියලා. ලේ සැරව පිට මේද තෙල් කුරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා අයින් කරලා දෙන්න කියන්නේ. පුළුවන් ද අයින් කරන්න? බෑ. එහෙනම් උණුසුම තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. දවන්නේ, තවන්නේ, පුච්චන්නේ මේ එක විදියක තියාගන්න දෙන්නේ නැත්තේ උණුසුම විසින්. ඒ නිරන්තරයෙන් දවනවා, තවනවා, පුච්චන උණුසුම අයින් කරන්න කියන්නේ. මොකද දැන් වායුවත් හරි කරදරයක් නේ. ආතරයිටිස්. කොන්දේ අමාරු, තොනටි අමාරු, බෙල්ලේ අමාරු. හුස්ම ගන්න බැහැ හරියාකාරව. වාසියක් අපිට කරදර කරන ඕක අයින් කරන්න කියන්නේ. කොච්චර වෙලාවක් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් අර කෙස්ලොම් නියදත් සම්පිත අයින් කරන්න පුළුවන්. බැහැ. ওই හතරෙන් එකක්වත් මේ විශ්වයේ තියෙන මේ ඇහැට පේන නොපෙනෙන පුංචි වැලි කැටයෙන්වත් ওই හතරෙන් එකක්වත් අයින් කරන්න බෑ. ওই හතරම තමයි මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ මේ තියෙන පත්‍රිකාවෙත් හතරම තියෙන. මේ මල් ටිකේ මේ රේන් මේ සෑම එකම හතරම තියෙන. මේ ශාලාවේ පුරාම තියෙන සෑම දෙයකම තියෙන සතර තියෙනවා. තිරුවෙලියෙත් තියෙනවා, වාතෙත් තියෙනවා. ඔය කෙන්තර ලෝකයක් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. සබ්බසෝ නාම රූපස්මි. මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. නාමය කිව්වේ සිත හා සිතුවිලි. රූපය කිව්වේ සතර මහා භූතයන්. තේරෙනවද? එහෙනම් සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක් හැටියට අපිට පිළිගන්න සිද්ධ වෙනවද? පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි සත්‍යය. හැබැයි ඒක දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. තාම දැක්කේ නැහැ. එයි. භූතය පේන්නේ නැහැ. පේන්නේ නැණ බලාගන්න පුළුවන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ හතර දෙනාට භූත කියන නාමය දීලා තියෙන්නේ. ඇහැට පේන්නේ. හැබැයි මනසට පේනවා. තේරෙනවද? මනසින් දකින්න පුළුවන් භූතය. දැන් මේ හතර මනසින් බලන්න බැරිද? අන්න දකින්න. ඒකයි මං කිව්වේ දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕන. එහෙනම් මේ මහා භූත හතරෙන් නිර්මාණය වෙලා තියෙනවා තව කොටස් ටිකක්. අපි ගන්න වැස්ස කියන එක සෑම කෙනෙකුටම තියෙනවා. අපි හරීම පරිස්සම් කරනවා. ඇහැක් වගේ පරිස්සම් කරනවා කියනවා. ඇස් දෙක හරියට පරිස්සම් කරනවා. ඔය ඇහැ නිර්මාණය කළේ කවුද? අර භූතය හතර දෙනා තමයි. පද ගතියක් තියෙනවා කි, දියර ගතියක් තියෙනවා, උෂ්ණයක් තියෙනවා, වාතයක් තියෙනවා. නැහැ කියලා කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියාව කියලා එකක්. ඒක මැද්දේ තියෙන පුංචි ටිකක්. චක්කු ප්‍රසාද රූප කියලා කියන එක. ඇයි මේ ප්‍රසාද රූප කියන්නේ? ප්‍රසාද දීමන. දැන් පහුගිය මාසෙත් හම්බුණා ඔය ආයතන වලින් ප්‍රසාද දීම නැහැ. අවුරුද්ද අන්තිමට දෙනවනේ ප්‍රසාද දීම. රැකියාව හොඳට කරා පැමිණීම හොඳයි. ආයතන අභිවෘද්ධියට දියුණුවට වැඩ කරලා තියෙනවා. ඒ නිසා ප්‍රසාද දීමනාව ලැබෙනවා. ඔකත් ඒ වගේ එකක් තමයි. ප්‍රසාද රූප කියන්නේ ඒකයි. රූප කිව්වේ භූතයන්ට ප්‍රසාද කිව්වේ හිතපු ආකාරයට ලැබුණා. උපත්යෙන්ම ಜಾති අන්දයි. එතකොට පෙර භවයේ ඉඳලා තියෙන්නේ නරකට. ඒ නිසා තමයි අර භූතය හතර දෙනා විකෘති වෙලාගේ. සමවාව නම් ප්‍රකෘති. තදගතිය, දියරගතිය, උස්නය වාතය කියන හතර දෙනා සමවාව නම් ප්‍රකෘති. ಜಾති අංගයි. උප්පත්තියෙම දර්ශනේ නැහැ. එයි විකෘති. එතකොට කාගේ විකෘතිතාවයක්ද තියෙන්නේ? මගේ හැ විකෘතිද? එහෙම නැත්නම් අර භූතය හතර දෙනා වෙනස් වෙලාද? භූතය හතර දෙනාගේ වෙනසක් තියෙනවා. හැබැයි කතා කරනව නේද මගේ හැ කියලා. හා මගේ හැ කියලා කතා කරන්නේ. එතකොට හරිද? වැරදි. අන්න ඒකට කියනවා දික්ටි කියලා. අන්න දැක්ක වැරදි. එහෙනම් හරියට දකින්න. එතකොට චක්කු කියන්නේ ඇස ප්‍රසාද පෙර භවයේ හිතිය ආකාරයට ලැබිච්ච එකක්. ඒකට කියන පෙර භවයේ හිතියේ කර්ම කරගෙන කුසල කර්ම අකුසල කර්ම. එහෙනම් නොපෙනෙන හැක්නම් අකුසල කර්මයේ ප්‍රතිඵලයක් හැබැයි ඇහැක් හැදුවේ නෑ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් හැදුවා. ඇහැක් හදන්න බෑ. ඇහැ සම්මුති වචනයක්. ප්‍රඥාක්තියක් ඇහැ කියන්නේ. සතර මහා ධාතු හඳුනා ගන්න දීපු නාමයක්. හෙවත් ප්‍රඥාක්තියක්. සම්මුති හෙවත් ප්‍රඥාක්තියක්. එහෙනම් ඒ චක්කු ප්‍රසාද රූපය තුල තියෙන්නේ සතර මහා ඒ සතර මහා භූතයන්ගේ විකෘතිතාවය ඇතිකලේ පෙර කර්මයේ විසින් ප්‍රකෘතිතාවය ඇතිකලේ දැන් මෙතන ඉන්න සියලු දෙනාටම ඒ චක්ක ප්‍රසාද රූපයට ඉස්සරහා තියෙන රූප හොඳට ගැටෙනවා. එහෙනම් ප්‍රකෘති தත්යෙන් ඇවිල්ලා තියෙනවා. ඇයි? එහෙනම් අතීත භවයේ සියලු දෙනාම ඇස පිළිබඳව අකුසල කර්ම කරලා නැහැ. තේරෙනවද? හැබැයි යම් කෙනෙකුට පෙර භවයේ අකුසල කර්ම කළා එයාට අවුරුදු 20 දී. එයා කාගේ හරි දැසට ඇතිද යවුවා. එහෙම නැත්නම් කාගේ හරි දැසට හානියක් කළා. චක්කපාල හාමුදුරන්ගේ කතාව දන්නවා නේ. එතකොට එයාට ඒ වයස එනකොටම මොකද වෙන්නේ? දැස් අන්ධ වෙනවා. එයි හරියට එයා ඒ වයසේදී ඒ කර්මයට සිද්ධ කළා. ඒක හරියට අවුරුදු 20යි මේ භවයේ හරියට ඒකම. මේ කර්මය කියන එකත් තිස්සේ ගැඹුරු කාරණයක්. තේරෙනවද? එතකොට එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපේ කියන්නේ මට අයිතිද කර්මයට අයිතිද? කර්මයට අයිති. එහෙනම් ඒ මගේ කියන්නේ. අන්න ඒකට කියනවා දික්ටි කියලා. එතකොට මට අයිති එකක් නෙමෙයි. මම කියන්න බෑ එක්තරා කොටසක් විතරයි චක්කු ප්‍රසාද රූපේ කියන්නේ. මගේ කියන්න බෑ. අයිතිකාරයෝ පැත්තකින් ඉන්නවා. සතර මහ භූතයෝ අයිතිකාරයන්. ඒකේ අඩු වැඩිය නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේම සිතුවිලි. තමන්ගේ සිතුවිලි බලවත් වුණාද? ඒ අනුව කර්ම කළා. සිතුවිලි වල බලවත් බවට කර්ම කියලා කියනවා. හොඳ පැත්තට බලවත් වුණොත් කුසල කර්ම. අද වාඩි වෙලා බණ අහනවා. හිත හොඳ පැත්තේද නරක පැත්තේද? කුසල කර්ම කිව්වේ ඒකයි. සත්තු මරනවා, හොරකම් කරනවා, ලාමක සේවනයන් කරනවා, බොරු කියනවා, ඒ පිළිබඳව සිතුවිලි බලවත් වෙනවා. මොන කර්මද? අකුසල කර්ම. එහෙනම් කර්මය දෙකයි. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපය මටයි කියකන්ද කර්මයටයි කියකන්ද. ඒක සම්බන්ධ වෙලා තියෙනවා ශරීරයට. ඇහැ කොහෙද පිහිටලා තියෙන්නේ? ශරීරයට සම්බන්ධයි. ශරීරයට සම්බන්ධ වෙලා තියෙන යම් දෙයක් ඇත්නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ කාය ප්‍රසාද රූප හැටියට. කය කියන්නේ ශරීරය. ශරීරයට ලැබුණු ප්‍රසාද ප්‍රසාදයක්. කාය ප්‍රසාද රූප. හැබැයි ඔක පාලනය කරන්නේ කවුද? අන්‍යව පොඩ්ඩක් හොයාගන්න ඕනේ. කවුද ඔක පාලනය කරන්නේ? Tamanට පාලනය කරන්න පුළුවන්ද? Tamanට පාලනය කරන්න පුළුවන් නම් 40 පයින්නකොට එනවා 40 ඇඳිරිය කියලා එකක්. එනවා. ඉතින් පාලනය කරගන්නකෝ. බෑ පාලනය කරන්න. පාලනය කරන්න Tamanට පුළුවන් නම් Taman කවදාවත් කන්නඩි දෙකක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්න සිද්ධ වෙනවද? ඊට පස්සේ ඒකට පහුණාන් පස්සේ කාචල් දාන්න වෙනවා. සුද ඇවිල්ලා කියලා. එතකොට එහෙනම් කවුද මේක පාලනය කරන්නේ? මගේ පාලනයෙන් ඉදිරි වෙනවා. මට පාලනය කරන්න බෑ. එහෙනම් මේක පාලනය කරන කෙනා හොයාගන්න ඕනේ. එයාට කියන ජීවිත ඉන්ද්‍රිය රූප කියලා. ජීවිතය කියන්නේ පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය රූප කිව්වේ මහ භූත හතරට. එතකොට පැවැත්ම අරගෙන යන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතකොට එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? පාලනය කරගන්න. එයාට බලය දුන්නේ කර්මය. ඒ ජීවිතේන්ද්‍රිය රූපයක් සතර මහා භූතයෝ. තේරෙනවද මේක ගැඹුරුයි. ඒ සතර මහා භූතයන්ට පුළුවන්කම තියෙනවා අර කර්ම බලයෙන් ලැබිච්ච ඒ ශක්තියෙන් පුළුවන්කම තියෙනවා ශරීරයේ සියලුම රූප කලාප පාලනය පාලනය කරන්න. උදාහරණයක් දෙකක් කියනවා. ජනාධිපතිට රට පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේ. හා නගරාධිපතිට නගරය පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ නගරාධිපති කියන්නේ පුළුවන්. ජීවිතෙන්ගේ රූපේ කියන්නේ ඒකයි. එයාට පුළුවන් මේ සියලු දෙනා පාලනය කරන්න. මේ සියලු රූපයන් පාලනය කරන්න. ඒ නිසා එයාට බලය, ඒ බලය, ඒ කියන්නේ ඒ සතර මහා භූතය අනිත් සතර මහා භූතයන්ට වඩා ප්‍රබලයි, ශක්තිමත්. ඒකේ අවසානයම තමයි මරණය කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. එහෙම මරණයක් අහලා තියෙනවද? හ්ම්. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ම අරගෙන යන අධිපති ඉන්ද්‍රිය කියන්නේ අධිපති භාවය ගත්තා. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ ඉපදීමේ ඡේදන කියන්නේ කපනවා. හටගන්ම කපනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට හතර දෙනෙක් ඕන උස්සගෙන යන්න. මොකද්ද කියන්නේ එතකොට? මරුණක් කියනවනේ. එතකොට මොකක්ද උනේ? අර ජීවිත ඉන්ද්‍රිය රූපේ බලය ගිලිහුණා. එතනින් එහාට පවත්වන්න බෑ. ඒකට කවුද මරුනේ? පුජ්‍යලෙන් මරාද? නෑ. මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්ති අවසන් කළා. එයාට එතනින් එහාට අරන් යන්න මේක ගැඹුරුයි ටිකක්. හොඳට විමසලා බලන්න තේරෙනවද මං කියන එක පුළුවන් තරම් සරලව කියන. එහෙනම් චක්කු ප්‍රසාද රූපය ත මම කිව්වොත් බෑ කියන්න. එයි මේක ශරීරයේ එක කොටසක් විතරයි. එක කොටසකට මම කියනවද? බෑ. මං කියවනේ අර කොටස් 32ක් පසුගිය ධර්ම දේශනාවල තියෙනවා. කොටස් 32ක් හොඳට වෙන් කරන්න. දැන් කියවනේ ඒ එක කොටසක් කොටසක් කොටසක් අරන් හොඳට ලං කරලා බලන්න මම කියන කෙනා ওই කොයි කොටසෙද ඉන්නේ කියලා. කොයි කොටසෙද ඉන්නේ මම කියන කෙනා. කෙස් වල ඉන්නවද? ලොම් වල, නියවල, දත් වල, කෙල සෙම සොටු කඳුළු වල ඉන්නවද මම කියන කෙනා? නෑ නේ. එහෙනම් උණුසුම මමද? වායෝ කියන්නේ මමද? එහෙනම් මම කියලා කෙනෙක් නෑ ගන්නවා. දැන් කතා කරනනේ මම කියයි. ඒක සම්මුතිය. හරි. සම්මුතිය ඕනේ අපිට. සම්මුතිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ප්‍රඥප්තිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ සිත තියෙන්න ඕනේ පරමාර්ථය. පරමාර්ථයේ සිත තිබ්බොත් ධර්මය අවබෝධ වෙනවා. සම්මුති හේව ප්‍රඥාප්තිය තුල සිත පවත්වන තාක්කල් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවද? විද්‍යාව. දැන් මෙච්චර කල් කොහෙද හිටියේ? විද්‍යාවද අවිද්‍යාවද? දැන් අද විද්‍යාවට ආනද? පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවා. විද්‍යාව. දෙක මාරු කරන්න තියෙනවා. මෙච්චර කල් අවිද්‍යාවේ හිටියා. ඒ අනුව මම සම්මුතියෙන් ගත්ත පුජ්‍යලේක් සත්‍යයේ ජීවය. බුදුරජාන් වහන්සේ දේශනා කරන නිස්සත්ත්ව සත්‍යෙක් නෑ. නිච්චීව ජීවයක් නෑ. එහෙනම් අපේ දැකීම වැරදිද? එහෙනම් හරි පැත්තට ගන්න ඕනේ. වැරදි දැක්මට කියනවා මිත්‍යා දිට්ඨිය. දිට්ඨි කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙනම් මේ ඇස නැමති මේ චක්කු ප්‍රසාද රූපය මේක මේ ආකාරයට දැක්කොත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මතුවෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය? හේතු ඵල. හේතු ඵල. ඒකනේ න්‍යාය. දැන් මෙතන තියෙනවා ඒක. මොකක්ද? හේතු කිව්වේ මූල ධර්මවලට. මූල ධර්මය මොකක්ද? කර්මය. තේරෙනවද? හැබැයි කර්මයටත් හේතුවක් තියෙනවා. නිකං කර්ම කරන්නේ නැහැ. කර්මයට හේතුව තමයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවටයි තණ්හාවටයි කියන කෙලෙස් කියලා. උපාදානයක් කෙලෙස්. කෙලෙස් සිත කෙලෙස් කියන්නේ කෙලසෙනවා. අපිරිසිදු වෙනවා. දූෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. එහෙම වෙනවද? වෙනවා. ඒ කෙලෙසීම නිසා සත්‍ය කර්ම කරනවා. ඒතර කර්ම හේතු. හරිද? ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මයක්. උදව් කළ ධර්මයක්. පිහිට වෙච්ච ධර්මයක්. දැන් මේ චක්කු ප්‍රසාද රූපය හදන්න පිහිට උනේ සතරමහා භූතයෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තව හතරක් තියෙනවා. ඔකේ වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒකට කියනවා සුද්දාස්තක කලාපය. එතකොට සුද්දාස්තක කලාපයයි කි ශරීරයට. පාලනය කාගේද? චීවිත ඉන්ද්‍රිය රූපේ. ඒකට හේතු ගන්නවා ප්‍රත්‍ය ධර්මය ගන්න. හේතු කර්මයයි මූල ධර්මය ප්‍රත්‍ය ධර්මය සතර මහා ධාතුවේවත් සුද්දාස්තක කලාපයයි ඒින් උපත් ධර්මයේ චක්කු ප්‍රසාද රූපේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යොපන්න. යමෙකුට මේ ආකාරයට දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න පුළුවන් නම් සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති සෝ ධම්මං පස්සති. එයා හේතුඵල න්‍යාය දැක්කා. මේ හේතුයෙන් මේ ඵලය හැදෙනවා. දැන් මේ හේතුයෙන් නෙමෙයි මේ ඵලය. එහෙනම් එතකොට ඇහැ ආයි කියන්නේ මම කියලා. ඇහැ මගේ කියලා ආයි කියන්නේ. ඇහැ මට අයිති කියලා කියන්නේ. ඇයි? පාලනයේ ජීවිතෙන් දිවි රූපේ. මගේ කියන්න බෑ අයිති සතර මහ භූතයන්ට. තේරෙනවද? මම කියලා තනි වචනයක් පාවිච්චි කරන්න බෑ. මේක එක්තරා කොටසක් විතරයි ශරීරේ. තේරෙනවද කියන්නේ? එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හේතු කිව්වේ මූල ධර්ම වලට, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම වලට, උපකාරයෙන් උපන් ධර්මයක් හැටියට අද ඉඳලා ඇහැ දකින්න. ඊට පස්සේ ආ කතා කරන්නේ ආයෝක මගේ කියලා. තේරෙනවද? ඇයි කතා කරන්නේ නැත්තේ? එයා දන්නවා මේක මටයි ටිකක් නෙමෙයි. එහෙනම් එයා ඒ පිළිබඳව ඇහැ පිළිබඳව මින් ඉදිරියටයි කර්ම කරන්නේ. ඒ කර්ම කරන්නේ නැත්නම් එයාට ඒක උපකාර වෙනවා. කර්ම නැත්නම් විපාක කර්ම කෙරුවොත් විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම කරන පුච්චලයට විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම නොකරන පුච්චලයන්ට විපාක ලැබෙන්නේ. එහෙනම් එයා කර්මය ඡය කරනවා. අවසානයේන්නේ කර්මක්ෂය ඥානය. සියලු කර්මයන් සේ කියලා දැනගන්නා වූ නුවණක් වෙනවා. එදාට තමයි තේරෙන්නේ මං දැන් මෙතන ඉන්නේ කියලා. තේරෙනවා. එතකන් කර්ම කරනවා. එහෙනම් දැන් ඇහැ පිළිබඳව හෙවත් චක්කු ප්‍රසාද රූපය පිළිබඳව ගැටලුව හරිද? විසඳගත්තද? එහෙනම් ආයෙත් කියන්න එපා. මේක මගේ හැ කියලා. මටයි කියන්නේ. කර්මය විසින් නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කමදායදෝ කම යෝනි කම බන්දු කම පටිසරණ කම සත්‍ය විභජති හීන ප්‍රණීතායත් මේ සත්‍ය නානත්වයට හා විවිධත්වයට පත් කරන්නේ කර්මය විසින් පිළිගන්නවට කර්ම න්‍යාය ඉදිරිපත් කළ ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව ලෝතර බුදුරජාණන් වහන්සේ දැන් එකයි කිව්වේ නේ. එහෙනම් මහ භූත හතරෙන් හැදිලා තියෙන බව පේනවා. ඒ මහ භූත හතරෙන් ඒ විකෘතිතාවය ප්‍රකෘතිතාවයට හේතු වුණේ පෙර භවයේ කරගත්ත කුසල කර්ම හා අකුසල කර්ම. තේරෙනවද? එතකොට මේ පුච්චලයා මේක නිවැරදිව අවබෝධ කරගත්තට පස්සේ අකුසල කර්ම කරන්නේ. එයා කරන්නේ හිතාවක් දුරට Tamanට මතු භවයක් ලැබෙනවා නම් ඒ ලැබෙන මතු භවයේදී ප්‍රකෘති හැක් බලාපොරොත්තු වෙනවා එයා. ප්‍රകෘති ඇහැක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇහැ පිළිබඳව කර්ම කරන්නේ නැහැ. තේරෙනවද? මේ අවබෝධය තුළ මේ කර්ම වලින් ඈත් වෙනවා කියන්නේ ඔකයි. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ කර්ම කරන්නේ අවිද්‍යාව නිසා. තණ්හාව නිසා. උපාදානය නිසා. උපාදානය කියන්නේ තදින් අල්ලගනවා, තදින් ග්‍රහණය කරගෙන. ඒ නිසා සත්‍ය කර්ම කරනවා. එහෙනම් චක්කු ප්‍රසාද රූපේ කියන එක පිළිබඳව විතරක් නෙමෙයි තවත් මම කියවන 200ක් කියන්න තියෙනවා කියලා. ඒක එකයි නේ කිව්වේ. දැන් තව 200ක් තියෙනවා කියන්නේ. මම හිතන්නේ මේ අවුරුද්දෙම කිව්වත් කියලා ඉවර කරන්න බෑ අවුරුද්ද ඊට වැඩි කාලයක්. ඒ හොඳට අහන්න. දැන් ඔය එකකින් පැහැදිලි නේද මේ ශරීරයේ ස්වභාවය කියන එක මොකද්ද කියන්නේ? එහෙනම් ඊගාහට තියෙන්නේ සෝත ප්‍රසාද රූප. සෝත කියන කනට. ප්‍රසාද රූප. ප්‍රසාද රූප කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොනවට ලැබිච්ච එකක්? පෙර භවයේ හිටිය හොඳට හිටියනම් ඇහෙන කනක්. මේ කන ඇතුලේ තියෙනවා බාහිර සද්ද ඇවිල්ලා ගැටෙන්න සුදුසු තැනක් තියෙනවා. වෙන ශරීරයක කොහොමවත් ගැටෙන්නේ ඒ බාහිර සද්ද ගැනෙන්නේ ඒ සෝත ප්‍රසාද රූපේ. එතකොට ඒ සෝත ප්‍රසාද රූපය කාටදයිති? ඒක ශරීරයේ එක කොටසක් විතරයි. මම කියන්න බෑ ඒකට. මම කියන්නේ තනි පුච්චලයේනේ. ඒතර තනි පුච්චලයකට කියන්න බෑ කන මම කියලා. ඒතර කන මගේ කියන්න බෑ. එයි සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච එක. එහෙනම් එතකොට ඇහෙන කනක් නම් සෝත ප්‍රසාද රූපය ප්‍රකෘතින පෙර භවයේ කුසල කර්මය. උපත්තියෙම විහිරි එතකොට දැන් පුජ්‍යලයක් බිහිරි කළා තියෙනවද? සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළා තියෙනවද? පුජ්‍යලයක් බිහිරි කළා නෑ. නමුත් අපි කියන බිහිරි පුජ්‍යලයක් කියලා. වැරදි වචනය. ඒ සෝත ප්‍රසාද රූපය ඒ සතර මහා භූතය විකෘති කළා තියෙනවා. කන් ඇහෙන්නේ උප්පත්තියෙන්. ඇයි? පෙර භවයේ ඒ සෝත ප්‍රසාද රූපය පිළිබඳව අකුසල කර්මයක්. සමහර අය කියනවා ඔබට දෙනවා මං කන පැලෙන්න කියලා. කියන කියලා ඒක නිකන් ඉන්නෙත් නේ. අත දිගහැරලා දෙනවා. අර මනුස්සයාගේ කන් අඩිය හරියට ඊගව භවයේ හම් වෙන්නේ මොකක්ද? පැලිච් එකක් තමයි හම් වෙන්නේ. උප්පත්තියම හම් වෙනස්. දැන් එතකොට ඒ පුපුරපු එක කනද පිපුරුවේ සතර මහා ධාතුද පුපුරලා තියෙන්නේ. දැන් තේරෙනවා. එහෙනම් ආයි කාටවත් බරින්නත් එපා, ගහන්නත් එපා. තේරෙනවද? මොකද වෙන්නේ? විඳවන්ත වෙනවා. තමන් කරන දේ තමන් විඳිනවා කියන්නේ ඔකයි. තමන් කියන වචනේ පාවිච්චි කරනවා අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි තමන් කියලා කෙනෙක් මෙතන නැහැ. පැහැදිලිද මම මේ කියන ඒවා? වෙලාව හරි අද ධර්ම දේශනාව. තේරෙනවා. වෙලාව හරි ධර්ම දේශනාව විවර කරා. ඊගාව ධර්ම දේශනාවේ කියන්නේ 2යි TV. එහෙනම් ඒ සෝත ප්‍රසාද රූපය මට අයිති කන්නේ මේ කර්මය ඉදිරිපත් වෙලා සතර මහා ධාතුන්ගේ ප්‍රකෘතිතාවයක් හෝ විකෘතිතාවයක් ඇති කළා. ඒ අනුව හොඳ ප්‍රසාද රූපයක් සෝත ප්‍රසාද රූපය එහෙම නැත්නම් විකෘති ප්‍රසාද රූපයක්. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒකට උපකාරයෙන් උපන් ධර්මයක් ඕක. ඒතර තමන්ගේ කන කියලා කියන්නේ මූල ධර්ම උපකාර වෙච්ච ධර්ම උපකාරයෙන් උපන් ධර්මය. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල. මේක තමයි දැනගන්න ඕනේ. මේක තමයි දැක ගන්න ඕනේ. දැක ගැනීම තුළ මොකක්ද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඥානය. කර්මය පේනවා. ඒකට දැනගෙන විතරක් හරියන්නේ දැක ගැනීම තුළ සතර මහා ධාතු පේන්නේ මනසට පේනවා. එහෙනම් ඒක දැනගන්න නෙමෙයි කියන්නේ දැක ගන්න. ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හෝ ප්‍රකෘතිතාවය දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. ඒ වෙනස ඇති කළ ආකාරය දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. එතකොට තමයි බය වෙන්නේ. සසර බයක් ඇති වෙන්නේ එතකොටයි. එතකන් සසර බයක් ඇති වෙන්නේ. මීට කලින් අපිට මේ සසර බය ඇති වුණා නම් අපි මීට වැඩිය උනන්දු වෙනවා. මීට වැඩිය වෙර වඩනවා. මහන්සි වෙනවා. එහෙනම් අද ඉඳලවත් වෙරවඩන්ට, මහන්සි වෙන්න, උනන්දු වෙන්න, කැප වෙන්න, අදිෂ්ඨානයක් ඇති කර ගන්නට මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරනවා. බැරි කමක් නැහැ, පුළුවන්. තේරෙනවද? එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන වෙලාව කාලය හරස් වෙන ඉදිරි ධර්ම දේශනාවලදී අපි ටික අහන්න පුළුවන්. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු Thank you.